ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව මෙතුවක් කාලයකට නරඹන පිනති ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා මේ ගතවන්නේ මේ සතියේ සාකච්ඡා කරන කතා කරන මාතෘකාව පිළිබඳව සිද්ධ කරන ධර්ම සාකච්ඡාව. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට මේ සතියේ කියා පහදා දෙන්නේ සමාධිය පිළිබඳව. නැත්නම් එක් කුසල් අරමුණක් කෙරෙහි සිත එකඟ කර ගැනීම, සිත පිහිටුවා ගැනීම කෙටියෙන් කිව්වොත් සමාධිය පිළිබඳව ස්වාමීන් වහන්සේ අපට කියා පහදා දෙන්නේ ඒ පිළිබඳව අප නොදත් කාරණා බොහෝමයක් ස්වාමීන් වහන්සේගෙන් උකහා ගන්නට අපට මේ සතියේදී අවස්ථාව ලැබුණා පසුගිය දේශනා තුනේදී. ඉතින් අද දවසේදී ස්වාමීන් වහන්සේ අදහස් කළා මෙතුවක් කාලයකට මේ වැඩසටහන නරඹන සදැහැති පිරිස ස්වාමීන් වහන්සේ වෙත යොමු කරන ගැටලු පිළිබඳව අවධානය යොමු කරන්න මේ සමාධිය සහ භාවනාව පිළිබඳව ශ්‍රාවක ඔබ යොමු කළ ගැටලු වලට අවධානය යොමු කරන්න ස්වාමීන් වහන්සේ අදහස් කළා සාමාන්‍යයෙන් බෞද්ධ නාලිකාවට දිනකට ස්වාමීන් වහන්සේ නමට ලිපි 10කට 15කට ආසන ප්‍රමාණයක් ලැබෙනවා. ඇතැම් දිනවල ඊටත් වැඩි වෙනවා. එය අඩු වැඩි වශයෙන් අපට සෑම දිනකම නොකඩවා මේ වැඩසටහන් මාලා පිළිබඳව ලිපි ලැබෙනවා. ඉතින් මේ සියල්ල අපි ස්වාමීන් වහන්සේ වෙත යොමු කරලා ඒවාට අවශ්‍ය කරන විසඳුම් ලබා දෙන්නටත් ඇතැම් අවස්ථාවලදී බොහෝ අවස්ථාවලදී කටයුතු කරනවා. ඉතින් ස්වාමින් වහන්සේ අද අදහස් කළා ශ්‍රාවක ගැටලු කිහිපයක් වෙත මේ සමාධිය සහ භාවනාව පිළිබඳව යොමු කර ඇති ගැටලු කිහිපයක් වෙත අවධානය යොමු කරන්න. ඉතින් අදත් මේ ධර්ම සාකච්ඡාවට වැඩම කොට වදාළ අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. එවාගෙම අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව සඳහා Tamanගේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන පිරිස මේ අප ඉදිරියේ තැන්පත් වෙලා ඉන්නවා. ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද නිවන් මඟ ධර්ම දේශනා මාලාව වගේම මේ ක්‍රියාත්මක වෙන ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව නරඹන සදැහැති දහම් ලැබි පිරිසක් අද දවසේදී මේ වැඩසටහනට Tamanගේ දායකත්වය ලබා දෙනවා. ඉතින් අපි ඕන් පිළිමදවත් සිහිපත් කරමින් කල් වේලා නොගෙන ඔබට වැඩි වශයෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙමින් ස්වාමින්ද්‍රයන් වහන්සේට අවස්ථාව ලබා දෙන්නට මේ සෝදානම් වන්නේ. පළමු කොටම මා කැමති අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් දැන කියලා ගන්නට ස්වාමින් වහන්සේ අපට විශේෂම ඔබ වහන්සේගේ නමට අපට ලැබී තිබෙන ප්‍රශ්න කීපයක් වෙත යොමු කරන්නට අදහස් කරන්නේ මේ අවධානය. අපට යොමු වෙලා තිබෙනවා එක් ගැටලුවක්. ධර්මයක් ශ්‍රවණය කළ විට හෝ සමහර වේලාවට භාවනාවට සිත යොමු වුණත් සමහර වේලාවක කෙසේ නැහැ. එක දිගට කැමැත්ත තියාගන්නේ කෙසේද? ඒ ගැටලුව යොමු කරන්නේ මේ භාවනාව කෙරෙහි මා හිතන ස්වාමිනාස කැමැත්ත පිටුවා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ධර්ම සරණයි හැමදිනාටම දැන් මේ මේක හරිම ප්‍රබල තේරුම් ගන්න ඕන කාරණාවක් බොහොම සරල දෙයක් වගේ දැනුණාට මේකට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ භාවනා රාමතාවය කියලා. භාවනාව පිළිබඳව තියෙන කැමැත්ත භාවනාව සිද්ධ කරන්න තියෙන කැමැත්ත. අතන භාවනාව කියනකොට අපි ඇත්තටම අර අපේ යස් මහත්මයාගේ අර්ථ දැක්වීම වටිනවා. කුසල සිතක ඒකාග්‍රතාවය කියන එක තමයි ධර්මයේ තියෙන අර්ථ දැක්වීම. සමාධියේ සමාධිය කියන්නේ කුසල සිතක ඒකාග්‍රභාවය. කුසල සිතක ඒකාග්‍රභාවයක් ඕන වෙන්නේ කුසල සිතකින් අපි ඒකාග්‍ර වුණොත් ඒ කුසල සිත බොහොම බලවත් වෙනවා. ඒ මොකද අපි ඒක ඒකාග්‍ර කරගන්න බොහෝ වශයෙන් ඒ කුසලසිත වර්ධනය කරන හින්දා. වර්ධනය වුණාමයි බලවත් වුණාමයි ඒකාග්‍ර වෙන්නේ. එතකොට ඒ කුසලසිත බලවත් කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපිට ඒ කුසලසිත අන්‍ය සිත් අභිභව නැගෙනවා. දැන් මෛත්‍රිය කියන්නේ කුසලසිතක්. මෛත්‍රී හැඟීම ප්‍රබල කරගත්තාම අර තරහ කියන එක අනිත් පැයට එන තැන්වලදී මෙයාට එන්නේ මෛත්‍රී හැඟීමක්. ඉතින් හරි ලේසි ජීවත් වෙන්න. ඒකට දැන් තරහා යනකොට අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. එහෙමයි. අපිට මිනිස්සුන්ගේ අඩුපාඩුමයි පේන්නේ. ඉතින් ඒ වගේ නොයෙකුත් ඒ වගේ ප්‍රශ්න හැමුවේ නිදහසේ ජීවත් වෙන්න නම් කුසල සිත් අපේ හිත තුළ උපදින්න ඕනේ. ඉතින් දැන් එහෙම ඔය විදිහට කියනකොට එහෙම දැන් ඊළඟට අකුසලයේ තියෙන මේ මම මේ යමක් ඔප්පු කරලා පෙන්නන්න හදන මේ අහ ප්‍රශ්නෙට දැන් අකුසල් වල තියෙන භයානකකම අකුසල් සිත් හැම එකකින්ම දැන් අකුසලයේ අර්ථ දැක්වීමම ගත්තොත් අර සමාධියේ අර්ථ දැක්වීම වගේ අකුසලයේ කියන එකේ අර්ථ දැක්වීමක් තියෙනවා. යම් సంతානයක හටගත්තොත් ඒකෙන් අනාගතයේ අතු මේ නරක විපාක ලබා දෙන. අකුසල් සිතක් හටගත්තොත් ලබා දෙන්නේ අනිටු විපාක. ඒතර දරුවෙකුට තියෙන දැඩි ආදරය කියන්නේ අකුසල් සිතක්, ලෝභ සිතක්. ඒකෙන් ලැබෙන්නේ අනිටු විපාක කියලා දන්නවද අපි? ඇයි? රිදෙන්නේ නැද්ද? බැඳීමක් ඇති වෙච්ච ගමන් එතනම රිදෙන්න පටන් ගන්නවා. ඒ වගේ ලෝභ, දේශ, මෝහ කියන ප්‍රබලත්වයේ තියෙන ඒවත් නම් විපාක අඩුවේ දරුවෙකුට තියෙන ආදරය වගේ දේවල්ට කර්මපත වගේ විපාක ලබා දෙන්නේ නැහැ. නමුත් ඒවා හේතු වෙනවා කර්මපතයක් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච කරන්න බැඳීම් හේතු වෙනවා. ඉතින් මේ වගේ දේවල් එක්ක මේ වගේ කියනකොට දැන් ඊළඟට අකුසල් සිත් ඒ වගේ ප්‍රබලව ඇති වුණොත් අපි තිරසංගත වෙලා උපදින්න හේතු වෙනවා. പ്രේත භූත අසුර ආදී තැන්වල උපදින්න හේතු වෙනවා. නිරේ වැටෙන්න හේතු වෙනවා. මේ ජීවිතේ දුක් විඳින්න හේතු වෙනවා. සිතේ තියෙන සෞම්‍ය ගතිය නැති වෙලා යනවා. හැම වෙලෙම දුකෙන් ඉඳ සිද්ධ වෙනවා. මේ වගේ මේ වගේ දේවල් කියද්දී ඊළඟට Tamanට වැඩක් එක දිගට කරගෙන යන්න බැරි වෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන විද්දේ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡ මේ ඔක්කොම තියෙන ආපස්සට අදින බලවේග. අපේ දරුවෙකුට ඉගෙන ගන්න උනත් වෙනත් අරමුණකට යන කෙනෙකුට උනත් අරමුණකට යන්න බැරි වෙන්නෙත් මේ වගේ අකුසලයන් ප්‍රබලනවා. ඒතර අකුසලයන් වෙනුවට කුසලයන් ප්‍රබල ගැනීම හැම පැත්තකින්ම අපිට යහපත් කියලා හිතනකොට ඔන්න අපිට හිතෙනවා ඇත්ත තමයි මමත් මේ වැඩේ කරන්න ඕනේ කියලා. හරිද? හිත දිහා බලාගෙන හිත බොහොම ශක්තිමත්ව ඒ හිත ඍජු කිසිම දෙයකට ගැටලුවක් වෙන්නේ නැති තත්යකට පත් කරගෙන ලස්සන ජීවිතයක් ගෙවන්න පුළුවන් ඕනම අරමුණකට යන්න පුළුවන් අපි කියන්නේ නේද? අපි කියන්නේ කාගෙන යනවා කියලා අරමුණු වලට ඒ අරමුණු වලට යන්නේ චිත්ත ඒකාග්‍රතාවය හොඳට තියෙන අය නෝන ලෞකික අරමුණු වලට උනත් යන්න පුළුවන් ඉන්නේ. අපි කියන්නේ එයාගේ හිත හරි හයියයි කියලා කියන්නේ. එහෙමයි. ඉතින් මම ওই වගේ දේවල් කියනකොට ඉබේද ඒ වගේ ශක්තිමත් වෙන්නේ මිනිසුන්ගේ සිත් නැත්තම් පුහුණු කරලාද? ඉබේ ශක්තිමත් වෙන්නේ නැහැ යම් කෙනෙක්. ඒවා වෙන්නේ ඒ අය සසර හරි පුහුණු කරපේවා මේ ජීවිතේ පුරුදු කරපේවා. දැන් උදාහරණයක් විදිහට මාව ගත්තොත් මම යම් සාර්ථකත්වයක් තියෙනවා නම් වගේ ඒ තියෙන පුහුණු කරලා නැතුව මේ සසර ආපේවට වැඩිය මට හොඳට දැනලා තියෙනවා ඒ කියන්නේ පුහුණු කරන්න ධර්මයේ පුහුණු කරන්න ඉස්සෙල්ලා තිබ්බ මානසික තත්ත්වය සහ පුහුණු කරාට පස්සේ තියෙන මානසික තත්ත්වය දෙකේ තියෙන වෙනස ඒත් එක ඍජුවම මහ වේගයකින් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් අරමුණකට යන්න පුළුවන් තත්ත්වයක් වර්ධනය වෙන්නේ මේ පුහුණුව තුලින්. ඒකයි මම බය නැතුව කියන්නේ කරන්න කියලා. හරි කරන්න කියලා කියන්නේ ඒකයි. පුහුණු කරන්න පුහුණු කළොත් මේකට යන්න පුළුවන්. ඔය ඔය ටික කියනකොට අපේ අහගෙන ඉන්න අයගේ සහ ඒ කියන්නේ අපේ සිත්වල ඇත්ත තමයි අනවශ්‍ය සිතුවිලි වල බලය අඩු කරලා අවශ්‍ය සිතුවිලි වල බලය වැඩි කරන්න භාවනාව සිද්ධ කරලා ජීවිතය සමතුලිත කරන්න ඕනේ කියලා කැමැත්තක් උපදිනව නේද? එහෙම. කැමැත්ත ඉපදුනේ ওই ටික ඇහිච්ච හින්දා. හරිද? මේ දැන් කැමැත්තක් ඉපදුනේ. මේ දැන් තියෙන ප්‍රතිඵලය දිහාටයි මම යන්න යන්නේ. මේ දැන් කැමැත්තක් ඉපදුනේ. මේ ටික අහගෙන ඉන්න ගමන් මෙනෙහි කරා. ඇත තමයි ඇත තමයි කියලා. අහගෙන හිටියේ හින්දා අහගෙන ඉන්න ගමන් වෙන දේවල් හිත හිත හිටියනම් මේක වෙන්නේ නැහැ. අවධානයෙන් අහගෙන හිටියෙන්ද කැමැත්ත ඉපදුනා නම් ඒ වගේ කැමැත්ත උපදින ධර්මතාවයක් පොඩ්ඩක් රෙකෝඩ් කරගෙන හරිද? සරෙන් සරේ සරෙන් සරේ ඇහුවොත් එහෙනම් නිබඳව ධර්ම ශ්‍රවණය සිද්ධ වෙන්න ඕනේ. හරිද? එතකොට හැම වෙලෙම කහන්න බෑනේ. ටික දවසක් අහනකොට මොකද වෙන්නේ? ධාරණය වෙනවා. හරිද? ධාරණය වුණාට පස්සේ Taman තනියම අරක මෙනෙහි කරලා අර කැමැත්ත හඳුව ගන්න පුළුවන්. ඉතින් කැමැත්ත රැක ගන්න ඕන කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. ඕනම සිද්ධියක් සිද්ධ වෙන්න අපි ඉදිරිපාදවලදීත් මේ කතා කරා. එහෙම. කැමැත්ත හදා ගන්න ඕනේ. හදාගත්ත කැමැත්ත රැක ගන්න නැවත මෙනෙහි කිරීම කර කර කර කර කර කර කරන්න ඕනේ. ඒකයි ඔය වෙලාවකට අඩු වෙන්නේ. ඉතින් සිහියෙන් හිටියා නම් අඩු වේගෙන එනකොට හරියට දැන් ඔය මේ අම්මලා කුස්සියේ බඩු අඩු වේගෙන එනකොට ඉවර වෙනකන් ඉන්නද වාපහ වෙනක් දාගන්න. හරි? අන්න ඒ වගේ සිහියෙන් හිටියා නම් කුස්සිය ගැන සිහිය තියෙන එකනට තමයි ඒක කරන්න පුළුවන්. නැත්තම් උයන්ට ගියාම අහවල් දෙන්නේ නැහැ, අහවල් දෙන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ හිතේ කුසල ශක්තියන් අඩු වෙනකොට හොඳට තේරෙනවා. අපි වර්ධනය කරගත්තේ ආයෙ පිරිහෙනවා ටික ටික වෙලාවකට කාලෙන් කාලෙට. එතකොට හොඳට තේරෙනවා ඒක. අන්නේ තේරෙනකොට නැවත වර්ධනය කර කර වර්ධනය කර කර හැම පැත්තෙම හිත ආරක්ෂා කරන්න පුළුවන් බලවේග තමන්ගේ පැත්තෙන් හදා ගන්න ඕනේ. ඒක තමයි අවශ්‍ය දේ. ඉතින් ඒක මත සංඥාස මේ චන්දීර්ඝවාදීදී සිහිපත් කළා මේ ක්‍රීඩකයෙක් තමන්ගේ හැකියාවන් නිබඳවන්නේ කොහොමද වගේ. හොඳයි මම හිතනවා අපේ මේ ගැටලු යොමු කළ ශ්‍රාවකයාට ඒට විසඳුම ලැබෙන්නට ඇති කියලා නිබඳවම ධර්ම ශ්‍රවණය කිරීම එතුලින් මේ පිළිබඳව කැමැත්ත ඇති කරගෙන කැමැත්ත තව දුරටත් වැඩි වර්ධනය කරගන්නට ඒ ක්‍රියාකාරකම් වල ඔබ යෙදිය යුතු වෙනවා. එවිට ඔබට මේ භාවනාව පිළිබඳව ඇතිවුණු කැමැත්ත ඉදිරියට පවත්වාගෙන යන්නට අවස්ථාව ලැබේවි. ඔබේ සසර ගමන කෙටි කරගන්නට. ඉතින් මේ අද දවසේදී අපි මා පෙර සිහිපත් කළ අපේ ස්වාමින් වහන්සේ අපට කියා පහදා දෙන්නේ සමාධිය සහ මේ භාවනාව ඇසුරින් ශ්‍රාවකයන් යොමු කර ඇති ගැටලුව පිළිබඳව අපිට තවත් ගැටලුවක් යොමු වෙ තිබෙනවා මෙන්න මේ ආකාරයෙන් තමයි ගැටලුව සඳහන් වෙන්නේ භාවනා කරන සමහර දිනවල සිත එකඟ වුණත් සමහර දිනවල කෙසේවත් සිත එකඟ කර ගැනීම අපහසුයි. මේට හේතුව කුමක්ද කියලා අපෙන් විමසලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක තමයි වැඩි ඉතාලම ප්‍රායෝගික ප්‍රශ්න නේද? ඒ කියන්නේ සමහර දවස්වල හොඳට හිත එකඟ වෙන ගතිය තියෙනවා. සමහර දවස්වල එහෙම නැහැ. සමහර දවස්වල ඉඳගත්ත ගමන් නැගිටලා යන්න හිතෙනවා. සමහර දවස් හොඳයි. ඉතින් මේ ප්‍රශ්නේදී මම මේ මෙහෙම කිව්වොත් ඇයි අපි කල්පනා කරන්නේ නැත්තේ මේක ගැන කියලා? දැන් ඊයේ හැන්දෑවේ අපි හිතමුකෝ ඊයේ හැන්දෑවේ මම භාවනා කරන්න ඉඳගත්තා. මගේ හිත හොඳට එකඟ වුණා. හරි? දැන් අද උදේ හෝ අද හැන්දෑව භාවනා කරන්න ඉඳගත්තා. මොක කොහොමත්ම එකඟ වෙන්නේ නැහැ. එහෙනම් ඊයේ හැන්දෑවේ ඉඳන් අද උදේ වෙනකන් මොනවා හරි වෙලා තියෙනව නේද? ඉබේ මොකුත් වෙන්නේ නේද? මොනවා හරි මේ භාවනාවට බාධා වෙන සමාධියට බාධා වෙන යමක් වෙලා තියෙනවා. එහෙම ඉතින් මේ වෙලා තියෙන දේ මොකද්ද කිව්වහම සමහරවිට අපිට කනට ඇහෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි මොන හරි අරමුණු වගේක් අරගෙන අපි නොසන්සුන් වෙන්න. එක්ක ඇහැට පෙනිච්ච දෙයක් වෙන්න පුළුවන්, කනට ඇහෙච්ච දෙයක් වෙන්න පුළුවන්, නාසයට, දිවට ශරීරයට කියන ඉන්ද්‍රියන් ඔක්කොටම කොහෙන් හරි තැනකින් දැඩි ලෝභයක්, දේශයක් ඇති වෙන මොනවා හරි සිද්ධියක් වෙලා මේ තියෙන්නේ. එහෙම නැත්තම් මම මොනවා හරි පරණ දෙයක් මට ඔය කාලය ඇතුළත මතක් වෙලා මගේ හිතන සංසුන් වීමකට වෙලා තියෙනවා. මේ එකඟ නොවෙන්න හේතුව තමයි පංච නීවරණයන්ගේ බලවත් වීම. කාමච්ඡන්ද, ව්‍යාපාදය, තීන මිද්ද, උද්ධච්ච කුපිත විචිකිච්ඡා කියන නීවරණයන්ගේ බලවත් වීමක් කොතනින් හරි මේකට වෙලා තියෙනවා. ඉතින් ලෙඩේ හොයන්න ඕන. හරි? කල්පනා කරලා බලනවා. එහෙම වෙලාවට තමයි හොඳ. දැන් ඊයේ හොඳට එකඟ වුණා. අද එකඟ නැහැ. එකඟ නැති වෙලාවට අපි මොකද කරන්නේ? නැගිටලා යනවා. අද බෑ. අද මෙච්චරයි. අද හරි ගියේ නෑ. නේද? ඔතනින් තමයි ඔක්කොමලා පරදින තැන හැදෙන්නේ. භාවනාව අධ්‍යයනකින්ද අපි දැන් මේ සමාධිය වර්ධනය කරන්න ඕන කියන අයට ඊයේ සාකච්ඡාවල දෙව නීතියක් දාගත්තා අපි අපිටම දාගන්න වෙලාවෙ නැගිටින්න බෑ. සක්මන් හරි කරන්න ඕන. වෙලාව ඉවරනාට පස්සේ තමයි යන්නේ. බෑ කියලා හිතුණට යන්න බෑ කියලා. එතකොට මොකද අපේ හිතක් දන්නවනේ දැන් ආ දැන් සමහරවල් මම ওই නීතිය අපේ පොඩි සාඥාන්සලට දාපුවාම උන්වහන්සේලා පැයක් අදිස්ථාන කරගෙන ගියොත් එහෙම වෙනදාට විනාඩි 15 වෙනවද බෑ කියලා. දැන් මේ වෙච්ච අත්දැකීමක් මම කියන්නේ. දැන් පැය පැය එන්න බෑ දැන්. පැය නිකන් හරි ඉන්න ඕනේ. එක්ක සක්මන් කරන්න ඕනේ, එක්ක ඉන්න ඕනේ. මම කියලා තියෙන ජීවිතය ගැන හරි කල්පනා කර කර ඉන්න කියලා. ජීවිතේ අතීතය ගැන මේ යහපත් දේවල් ගැන කල්පනා කර කර ඉන්න එන්නේ 6ට කියලා ගියා නම් 5ට නම් ගියේ එන්නේ 6ට කියලා ගියා නම් 6 වෙනකන් එන්න බෑ හරිද දැන් සමහර අය මට වෙලා කියලා තියෙනවා හරි වැඩේ තමයි උනේ විනාඩි 15ක් විතර යනකොට හරි ගියේම නෑ වෙනදා නම් නැගිටලා එනවා දැන් ලොකු හම්දුර කියලා තියෙන නැගිටින්න බෑ කියලා දැන් ඉතින් මම ටිකක් සක්මන් කරලා ඉඳගෙන දැන් ඉතින් ඉන්න බෑ හිටියා හරිද හිටියා දැන් ඉතින් කල්පනා කර කර ඉන්නකොට දන්නේම නැතුව ඇස් දෙක පියුණා දන්නේම නැතුව මේ හොඳට භාවනාව ආයසය කරනවා කියලා. හරිද? එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ මොකද මේ ඒ ඒ කඩයිම කඩාගන්නේ නැහැ අපි. හරියටම කැඩෙන්න ඕන තැනක් එතන. යන්තම් නිදිමතක් වෙනකොට නැගිලා බුදිය ගන්න යන පුරුද්දක් අපේ තියෙනවා. ඒකත් එක්ක සටන් කරන්නේ නැහැ. පාඩම් කරන්න ඉගෙන ගත්ත ළමයා යන්තම් නිදිමතක් එනකොට ඒකත් එක්ක සටන් කරන්නේ නැහැ. හරිද? ඊළඟට අපිට මොනවා හරි දෙයක් දැන් මේසයක් උඩ දෙන වැඩක් කරන්න යනකොට යන්තම් බැරිකමක් එනකොට අපි ඒකට ඉඩ දීලා දැන් තේ එකක් වීලා එන්න ඕනේ දැන් තව දෙයක් කරලා එන්න ඕනේ කියලා එහෙම අපේ පුරුද්දක් තියෙනවා මෙයා බෑ කියනකොටම ඒකට කීකරු වෙන. ඒ කියන්නේ අකුසලයට කීකරු වෙන ගතියක් තියෙනවා අපි ළඟ හැම වෙලේම අකුසල නැගෙනකොට දැන් මෙහෙමයි කියලා යමක් කණ්ඩ හිතනවා නම් කණ්ඩ මොන අපිට. හරිද? ඒතර පාලනය කරගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා දැනට තියෙනවා මට. මම අහනවා අපේ පින්නන්තයගේ මේ පාලනය කරගන්න පුළුවන් තත්ත්වය තියෙන මට දැනට හැකියාව තියෙන තැන නේද මං හිමේ නවතින්නේ. දැන් උසපනින්න පුළුවන් ක්‍රීඩකයෙක් ඉන්නවා. අඩි 5යි නම් උසපනින්න පුළුවන්. එයා හැමදාම අඩි 5 පැනලා එනවා. හරිද? එයා උත්සාහ කරන්නේ පහ පහයි අඟල් දෙකක් පනින්න. හැදෙයිද? නෑ. ඒ වගේ අපි අපේ ජීවිතේ අපේ පාලිත தත්වයට යනකම් අපි පාලනය කරගන්නවා. අපේ අපේ සීමාවට පාලනය කරනවා. හරියට ඒ සීමාවෙන් නවත්තනවා. පාඩම් කර කර ඉන්නකොට කම්මැලි හිතෙනකොටම නවත්තනවා. ඒක තමයි මට ඉන්න පුළුවන් සීමාවේ. හරිද? ඒතර වෙන වැඩක් කර කර ඉද්දි මට වෙන දෙයකට හිත යන තැනදී මම ඒකට යනවා. අන්න ඒ තියෙන්නේ තියෙන කුසලය එයා ළඟ තියෙනවා නැති කුසල් ඇති කරගන්න බෑ. වීරිය කියන්නේ මොකද්ද? නැති කුසල් වර්ධනය කර ගැනීම සතර සම්‍යක් ප්‍රධාන වීර්යෙන් එකක්. ඕක ඕක ඔහි කියෝ කියෝ ඉන්නවා. තියෙන කුසල් රැක ගන්න ඕනේ නේද? කෙනෙක් අද විනාඩි 20ක් මට එක දිගට භාවනා කරන්න පුළුවන් නම් හෙට 10 වෙන එක නෙවෙයි. හෙටට වඩා වැඩි වෙන්න ඕන දවසින් දවස චුට්ටක් හරි. තියෙන කුසල් රැක ගැනීම සහ නැති කුසල් ඇති කර ගැනීම නැති කුසල් ඇති කර ගැනීම කියන තැනට අපි ආ යන්නේ නැහැ. ඒ වීරිය කියන එක අත්දකින්න ඕන එකක්. ඒක මේ පොළවල කටපාඩම් කරගන්න එක පොත්වල කටපාඩම් කරගන්න එක නෙවෙයි හැම ඉරියව්වකදීම අපිට හැම යහපත් වැඩකදීම මේක වර්ධනය කරන්න පුළුවන්. ඔන්න ඔය චිත්ත ඒකාග්‍රතාවය තමයි යෝගේ තියෙන හොඳම තැන. අපි මේ ප්‍රශ්නේදී ප්‍රශ්නේ අහන්නේ සමහර දවස්වල එකඟ වෙනවා සමහර දවස්වල එකඟ වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ නැති දවස තමයි අසිත මහත්තයා අපිට තියෙන වටිනම දවස. එකඟ වෙන දවස කියන්නේ මම මට අකුසල් එක්ක සටන් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අකුසල් යටපත් වෙලා එදා දවස් ඉඳලා තියෙන්නේ. එකඟ වෙන්නේ නැති දවස ආශිර්වාදයක් විදිහට ගන්න. හරිද? අද තමයි මගේ හතුරු මට අහු වුණේ. හැංගිලා හිටියේ නෙවෙයි. නේද? හතුරු අහු වෙච්ච දවස. එනු සටනට කියලා නේද? හරි බලමු. මොකද මට අද බැරි. බලන බලනකොට උදේ කාත් එක්ක හරි පොඩි බහිම් බැස්සීමක් වුණා මතකයි. ඒක හොඳටම විසඳුණා. හරිද? නමුත් අර කම්පණය අර නොසන්සුන්කම තාම තියෙනවා විසඳිලා වැඳලා සමාව අරගෙන ඔක්කොම කරලා. නමුත් භාවනාවේදී අපිට තේරෙනවා අපි තාම නොසන්සුන් කියලා. අන්න එදාට මොකද කරන්න ඕනේ? ඒක තරහක් හින්දා නම් උනේ මෛත්‍රී ටිකක් වර්ධනය කරනවා. අර කරලා තියෙන මෛත්‍රී භාවනාව ඉක්මනට පොඩ්ඩක් වර්ධනය කරගත්තා අර ඔක්කොම යට යනවා. අනාත්මය පොඩ්ඩක් වර්ධනය කරනවා. හරිද? ඒ ඒ අකුසලයේ හොයාගෙන නැත්තම් වීරියමද වෙලා තියෙන්නේ කියලා. හරි වීරියමද වෙලා තියෙනවා. බෝසත්යන් අතර ඉතින් කලින් මෙනෙහි කරලා තියාගෙන ඉන්න ඕනේ ඒවා. බෝසත්යන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව මෙනෙහි කළ තිබුණා ඒක ඉක්මනට මතක් කරගත්තා. හරිද? නැත්නම් තමන් කරපු පින්කම් ආදිය පොඩ්ඩක් මතක් කරගෙන හිත සතුට කරගන්නවා. ඊය අපිව කතා කරා. නේද? නිග්‍රහ කරගන්න ඕනේලා නිග්‍රහ කරගන්න ඕනේ, සන්තෝෂ කරගන්න ඕනේලා සන්තෝෂ කරගන්න ඕනේ. හරිද? සමතුලිත කරගන්න ඕනේ. ඉතින් අන්න එදාට කරන්න ඕනේ හේතුව තමන්ම හොයලා. මීට හේතුව මොකද්ද කියලා මගෙන් අහන්න නැතුව, මගෙන් හොර කමන්නේ නැහැ. ඉතින් අහන්න බෑ. හරිද? අපිම අපේ පැත්තෙන් හේතුව හොයන්න යම් අකුසල ධර්මයක ඉස්මතු වීම හොයාගන්න බැරි නම් මරණ සතිය බුද්ධානුස්සතිය වගේ වැඩපු ගමන් ඒවා කෝකටත් බෙහෙත්. හරිද? කියන්නේ හැම අකුසලයකටම වගේ බෙහෙතක් තමයි මරණ සතිය සහ බුද්ධානුස්සතිය වගේ දේවල්. ඒ වගේ එකක් වර්ධනය කරගම මොකක් හරියනවා. හරි. එහෙම කර කර බැරි වෙච්ච දවසේ ඒකයි මම කිය දවසකට දාගෙන යන වෙලාව කොහොමද ස්ථිර කරන්නේ යන්න. එතකොට සමහර දවස්වල තමන්ට වාසනාවක් දැනේ. ඒ තමයි හිත එකඟ වෙන්නෙම නැහැ. ඒක මම කියන්නේ වාසනාවක් විදිහට ගන්න කියලා. අවාසනාවක් විදිහට නෙමෙයි. අද තමයි මගේ හොරු ටික අහු වෙන දවස කියලා අරගන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට මේක වර්ධනය කරලා යන්න පුළුවන්. හොඳයි මම හිතනවා අපි ඒ ගැටලු වලටත් ඔබට නිවැරදි විසඳුම ස්වාමින් වහන්සේගෙන් ලැබෙන්නට ඇති කියලා. ස්වාමින් වහන්සේ අපිට මා පෙර සිහිපත් කළ ආකාරයට නිරන්තරයෙන්ම අපේ දේශීය දේශීය යන මම අදහස් කළේ අපේ ලංකාවේ අපේ ශ්‍රාවක පිරිස වගේම පිටරටවල සේවය කරන අපේ ශ්‍රී ලාංකික බොහෝ දෙනාත් අපිට විවිධ වූ මාර්ගයෙන් මේ වැඩසටහන පිළිබඳව තමන්ගේ අදහස් යෝජනා ඒ වගේම තමන්ගේ ගැටලු යොමු කරනවා. ඉතින් අපි ඒ සියලු දෙනාටම වෙනුවෙනුයි මේ ගැටලු මාලාව අද දවසේදී තෝරාගෙන තිබෙන්නේ. ඔවුන්ගේ ඔවුන්ට යොමු වුණු ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමේ අරමුණින්. ඊළඟ ප්‍රශ්නේ හැටියට ස්වාමීන් වහන්සේ අපිට ලැබී තිබෙන්නේ මෙන්න මේ ආකාරයෙන් ගැටලුවක්. භාවනාවට වාඩි වී නොබෝ වේලාවකින් ආලෝක නිමිත්තක් පහළ වේ. ඒ තුල බොහෝ වේලාවක් සිටිය හැක. එසේ සිටීම සුදුසුද කියලා අපිට ගැටලුවක් යොමු කරලා තියෙනවා. ඔබ ගුඟාක් අහන ප්‍රශ්නයක් ඇත්තටම මේකෙදි කුමන කුමන විදිහේ දෙයක්ද කියලා අපි බලා ගන්න ඕනේ. අනිත් එක දැන් අපි අර්ථ දැක්වීමට යන්කෝ. දැන් අපේ අසිත මහත්මයාත් නිලැවදී අර්ථ දැක්වීම ඉදිරිපත් කරලා තමයි වැඩසටහන පටන් ගත්තේ. සමාධිය කියන්නේ කුසල චිතක ඒකාග්‍රතාවය. හරි. දැන් එහෙනම් මගේ භාවනාව පුරාවට මම පරීක්ෂාවෙන් ඉන්න ඕනේ මං වර්ධනය කරන කුසල නිමිත්ත දිගටම තියනවාද කියලා. නේද? එක සිතකින් අරමුණු දෙකක් ගන්න බෑනේ. මම වර්ධනය කරන්නේ ආලෝක හදා ගැනීම කියලා භාවනාවක්ද? නේද? ආලෝක ගුලි හොයන්නද මම භාවනා කරන්නේ? නැහැ. නේද? එහෙනම් මේකෙදි මට මේක මං වෙන පැත්තකට නැඹුරු වීමක් කියන තීරණයට එන්න පුළුවන්කම තියනවද නැද්ද? තියෙනවා. ඒතර හුඟාක් අයට වෙන්නේ මොකක්ද? මේ හුඟාක් වෙන දේ මං කියන්නම්. අපි සාමාන්‍ය ආලෝකය දිහා බලන් ඉඳලා ඇස් පියාගත්තාම යම් කිසි නිකන් තරු වගේ නේද තරුමත් නෙවෙයි තරු වගේ නිකන් නිල් වගේ රතු වගේ පොඩි පොඩි එලි කෑලි අත්දකින්න පුළුවන් නිකන් නේද එහෙම එකක් තියෙනවා ඔන්න ඕවට තමයි හුඟක් අය වෙන්නේ ඉතින් එහෙම යොමු වෙනකොට ඒක ප්‍රබලව දැනෙන්න පටන් ගන්නවා ඒ වගේ මේ තව වෙනත් ආකාරයක මානසික ස්වභාවයන් හින්දා එහෙම ආලෝක නිමිත්තක් එන්න පුළුවන්. හැබැයි ඒක මගේ භාවනා නිමිත්ත නෙවෙයි. එහෙනම් පැහැදිලිව මේක අතහැරෙන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ගිල්ලලාගෙන ගත්ත එක නෙවෙයි. හරි. එතකොට මේ අතහැරෙනවා කියන්නේ මොකක්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අතහැරෙනවා කියලා කියන්නේ ධර්මානුකූලව අතේ තියෙන මල් පෝච්චිය දඩින් ගාලා බිමට අතාරිනවා වගේ අතහැරීමක්ද? නැත්තම් පේන තෙක් මානක නොඉඳිමත් දැන් දරුවෙක්ව අතහරින්න කිව්වහම gederin ඒ දරුවව දාලා යනවා. ඒක ධර්මානුකූල අතහැරීමද? අපේ කට්ටිය දැන්ටත් එහෙම රැවටලා ඉන්නව නේද? අතහරින්න කිව්වහම ගෙවල් දොරවල් දාලා යන එකයි කියලා. නෑ. අතහැරීම කියන්නේ මොකද්ද? තමන්ගේ මනසේ තියෙන බැඳීම. බැඳෙන ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ තරහෙනුත් අපි බැඳිලා අන්තිමට බලනකොට. බන්ධනයක් තරහ කියන්නේ. ගැටීමත් බන්ධනයක්. හරි? නිදහස් නැහැ. ඇලීමත් බන්ධනයක්. ඒ කියන්නේ නිදහස් නෑ යාට. ඒ පරිසරයේ මේ මොහොතේ නිදහස් නෑ. එහෙනම් යමක් අතහැරුණා නම් ඒක ගැන අවධානය අයින් වෙලා. හරිද? දැන් මම උදාහරණයක් කියන්නම්. මේ වෙලාවේ අපේ මව්වරු ඉන්නවා මෙතන. කනේ තියෙන තරාමුදයක් ගැන මතකයක් එහෙම තියනවාද? නේද කවුරු හරි ලස්සන අලුතෙන් ගත්ත කරාම දෙකක් දාගෙන ආවා නම් දවස් කීයක් යනකම් මතක් වෙනවද නේද අන්න ඒ වගේ ඒ ගැන අදහසක් නැහැ තියෙනවද කියලා අපත් දන්නේ දන්නේ නැහැ අන්න ඒ වගේ මතක් වෙන වාර ගන්න අඩු වෙලා හරි එහෙම අඩු වෙලා අඩු වෙලා ඇත්තටම කියන එක ගැන අවධානය නැති වෙනවා අතහැරුණා නම් අතහැරුණා නම් අවධානය නැති වෙනවා අනිත් එක තමයි ඒක අවධානය ඇති වුණත් රත් වීම දැවීම නෑ ඉතින් දැන් ඉතින් කණේ තියෙන කරම්ද කියන රත්ත්‍යින් තියෙනවා මම ඒකේ උදාහරණේ 100ක් ගැළපෙන්නේ නෑ අර තණ්හාව අතහැරෙන්න ඕනේ එතරයි කෙලින්ම කියනවා නම් තණ්හාවෙන් වෙන්න ඕනේ කියන්නේ ඉතින් දැන් මේ වගේ තැනකදී අපිට සිද්ධ වෙන දේ සිද්ධ වෙන දේ අතහැරෙන්න ඕනේ මෙන්න මේ ආකාරයට. ඔය ආලෝක සංඥා කියලා જાතියක් භාවනා කරද්දී තියෙනවා. හරිද? ඒ ආලෝක සංඥාව ඇති වෙන්නේ තීන මිද්දේ අයින් වෙනකොට අපේ හිතේ තියෙන තීන මිද්ද ගතිය නිකන් ඇකිලිලා තියෙන ගතිය. අන්නේ ඇකිලිලා තියෙන ගතිය අයින් වුණාම දැන් අපි ගොඩාක් ආලෝකයේ තියෙන තැනක මෙහෙම ඉඳගෙන ඇස් දෙක පියාගත්තා කියන්නකො. අපිට දැන් දැනෙනව නේද වටේ ආලෝකමත් කියලා. එහෙමයි. ඇස් දෙක පියාගෙන මං හිටියට දැන් මං ඇස් දෙක පියාගෙන කොහේ හරි යනකොට දැන් මං කළුවල ප්‍රදේශයක යනකොට කළුවල ප්‍රදේශයක් වගේ දැනෙනවා ආලෝකයේ තියෙන ප්‍රදේශයක් කරනවා ආලෝකයේ ආලෝකයේ තියෙනවා කියලා දන්නවා මේ බඩු මුට්ටු මොකුත් තේන්නේ නැහැ. හරිද? කරුවලේ උනත් භාවනා කරන කෙනෙකුට අර බාහිර ආලෝකයේ තියෙනවා වගේ දැනෙන ගානට හිත සකස් වෙනවා. හරි එයාට හිතෙන්නේ හොඳටම මේ කරවලේ හිටියට ආලෝකමත් තැනක ඉන්නවා වගේ ඒකට හේතුව හිතේ තියෙන තීන මිද්ද අයින් වෙලා හිත නිකන් පිපිලා මලක් පිපුණා වගේ තීන මිද්ද අයින් වෙලා ඒ ඒ හිත ප්‍රසන්න තත්ත්වයටපත් වෙනකොට එහෙම ආවට ආලෝකමත් වෙලා ඒක දැන් මෙහෙම ඇස් පියාගත්තාම දැන් දැන් අපි මේ ඉන්න තැනක ඇස් පියාගත්තාම නිකන් තියෙන නිකන් අර මේ මේ මේ කළු සහ මේ ඒකනේ ආලෝකය තියෙන නැද ගොරෝසු ගතියන්නේ තියෙන්නේ ආලෝකේ. එහෙම නෙවෙයි. තීව්‍ර හඳ එළියක් පෑවෝ වගේ. තීව්‍ර හඳ එළියක් කියලා කියන්න මම ඒක ඊටාම හොඳම මට්ටමට එනකොට සම්පූර්ණ ආලෝකමස් කාමරයක් නෑ ඒ කාමරේ පුරාවට පිරිච්ච ආලෝකයක් තියෙන ස්වභාවයක් අත්දකින්නවා ඒක හරි ශාන්ත ස්වභාවයක් ප්‍රශ්නේ එතනක් නෙවෙයි තියෙන්නේ ඒක එහෙම දෙයක් වෙන්න පුළුවන් කෙනෙක් දැන් මම මේකේ තියෙන ප්‍රයෝජනෙ කියන්න යන්නේ පාර සමාධියත් එක තියෙන ප්‍රබල ගැටලු මේවා. මේ මම අඩ අඳුරේ පොතක් කියවන්න ලයිට් කණුවක් ළඟ ඉඳගත්තා. නැත්තම් කොහරි ගහක් යටින් ඉඳගත්තා. යන්තම් කරුවල යටින් ඉඳලා දැම්ම. හරි අමාරුවෙන් කියවන්න. දැන් මගේ අවශ්‍යතාවය මේ පොත කියවලා දැනුම ඇති කර ගැනීම. හරි. මෙහෙම වෙලාවක හොඳ හඳ එලියක් වැටුණා. සෞම්‍ය හඳ එලියක් වැටුණා. දැන් මට පොත කියවන්න පහසුයි. දැන් මට ලොකු ලාභයක් නේද උනේ. ඇයි පොත කියවන්න පහසුයි දැම්මට තියෙන්නේ මගේ වැඩේ කරගන්න. නේද? නමුත් මට මොකද උනේ මේ හඳ එළිය හින්දා හඳ එළිය සෞම්‍යයි පොත කියවන එක පැත්තකින් තියලා මං හඳ දිහා බලාගෙන ඉඳයි හඳ එළිය අපේ මේක අරවා මේවා දැන් මොකද උනේ හඳ එළියත් එක්ක සම්බන්ධයි දැන් අන්තිමට උනේ මොකද්ද පොත කියවන ආශිර්වාදයක් විදිහට හඳ එළිය වැටුණා පොත පැත්තක තියලා දැන් හඳ එළියත් එක්ක අන්තිමට වැටුනේ නැත්තම් හොඳයි ඊට වැඩියි ඒ වගේ භාවනාවේදී ආලෝක සංඥාවක් ආපු ගමන් අර වගේ මම කිව්වා වගේ තීන මිද්දේ අඩු වෙලා තමන්ගේ වටේ පුරාවට පිරිච්ච ආලෝකයක් තියෙනවා වගේ දැනුනහම තමන්ගේ භාවනාවේ යම් සාර්ථකත්වයක් හිතේ තීන මිද්දයක් අයින් වෙලා තියෙනවා ඒක මට අදාළ නෑ ඒක තිබ්බත් එකයි නැතත් එකයි ඒක කොහෙද තිබ්බදෙන් ඒකත් එක්ක මගේ අදහසක් නෑ යම් කිසි සන්තෝෂයකුත් හිතේ ඇති කරගෙන ඉස්සරහට තමන්ගේ කමඨහන වල යන එකයි කරන්න තියෙන්නේ. ආලෝක සමහර කට්ටිය ආලෝක සංඥාව හිර වෙනවා. ඊළඟ සැරේ ඉඳගන්නේ අදත් අරකම ලැබෙයි අරකම ලැබෙයි කියලා අන්තිමට කාලයක් යනකම් ඒක නෑ හරි තමන්ගේ භාවනා නිමිත්තත් නෑ ඔය මඟ කොහේ හරි හිර වෙලා ඉන්නවා සමහර අයට ඒක උපදිනවා ඉක්මනට ඉපදුනහම එයා ඒකෙම ඒකෙම ඒකෙම ඉන්නවා හැබැයි හුඟක් වෙලාවට ඒක ටිකක් හරි හොඳ තත්ත්වයක් අර ගුලි ගුලි එන සාටෝච්චරි වගේ නේවා නම් සම්පූර්ණයෙන්ම මේ තරු කියයි ඔය වගේ ඒවා සම්පූර්ණයෙන්ම භාවනාවේ මුලදිම අමාරු වෙන තත්ත්වයක්. ඉතින් මම කියන්නේ මේ අපේ මනසින් අත්දැකිය හැකි දේවල් මේවා අත්දකින්න ඉතින් ඒ කියන්නේ ආලෝකෝදපාදි නෙවෙයි යෝග. නමුත් ආලෝකමත් ජීවිතයක්. ඒයි මම එහෙම කියන්නේ ඒ වගේ තත්වයන් වලටපත් වෙලා හිත එකඟ කරගෙන අපි යම් කිසි සහනදායී තත්වයක් අත්විඳොත් ඒ වගේ අවස්ථාවල අපේ ජීවිතයේ නිකන් අපි අර කානුපල්ලට ඇදිලා යන වෙලාවල් තියෙනවා. කානුපල්ලට ඇදිලා යනවා කියන්නේ නරක දේවල් වලට නරක සිතුවිලි වලට නරක කියන්නේ අතර මේ මහා නරකම නෙවෙයි. එක එක බැඳීම් වලට මේ පොඩි පොඩි වචන වලට රිදෙන ගති වලට සහ තමන්ගේ අරමුණට යන්න බැරි වෙන ආපස්සට ඇදෙන ගති ගුණ බොහොමයක් තියෙන අවස්ථා එනවා. ඒ වගේ වෙලාවල්දී ඔවා එක්ක පහට ඉස්මතු වෙලා එනවා. හරි ඉස්මතු වෙලා ඇවිල්ලා මොකද වෙන්නේ? තමන්ගේ හිත ආය කෙලින් කරලා දෙනවා, අර පුහුණු කරලා තියෙනවා. මානසික ශක්තිය අත්දකින්න ඕන අපි අපේ ජීවිතේ මේ ලැබිලා තියෙන මනසේ ওই කියන හැම අත්දැකීමක්ම ලබන්න පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන් මනසක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. හොඳයි අපි මීළඟ ගැටලුව වෙත යොමු වෙන්න සූදානම් වෙන්නේ විශේෂයෙන්ම අපේ ස්වාමීන් වහන්සේ සියවත් කළ ආකාරයට මේ සියල්ල ප්‍රායෝගිකව ඔබ අත්විඳිය යුතුයි මේ ප්‍රායෝගිකව මේවා පුරුදු පුහුණු කිරීමේදී තම තමන්ට මතුවුණු ගැටලු තමයි අපිට මේ ශ්‍රාවක පිරිස් යොමු කර තිබෙන්නේ. ඉතින් මේ අතුරින් තෝරාගත් මීළඟ ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ කය නොදෙනී යාම සමාධියද යනුවෙන් ඒ දෙකම බලනද පළවෙනි එක දැන් ඔය තියෙන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන තැන තියෙන්නේ ওই වගේ ඕපාස පීති පස්සද්ධිය ආදි වශයෙන් 10ක් තියෙනවා. ඒ 10 තමයි ඉස්සරහට යන කෙනා. සමාධියත් එක්ක ඒවට කියන උපක්ලේශ කියලා. එතකොට මේ උපක්ලේශ වලට ඔය දෙක තුනම වැටෙනවා. සමහර අයට ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. සමහර අයට ඒක තියෙන මේ සමහර වෙලාවට අය ලොකු අවබෝධයක් ඇති වෙනවා කියලා එයා මාර්ගඵල වලට ආවා කියලා හිතනවා. හරි සමහර අයට ලොකු වීරයක් ඇති වෙලා ඒවට ඒවට මුලා වෙනවා. හරිද? ඉතින් ඒ වගේ දෙකක් තමයි ආලෝකය සහ ඔකට කියන්නේ පස්සද්ධිය කියලා. කය සංසිඳීම. සමහර ඒ කය සංසිඳීම හරි සැපයි. හරිද? එතකොට ඔය වෙන්නේම ඒකයි මේ දැන් විශේෂයෙන්ම ආනාපාන සති භාවනාවේදී එහෙම කය තමන්ගේ අරමුණ නැත්නම් භාවනා නිමිත්ත ප්‍රබල කරගන්නත් ඉස්සෙල්ලම කය සංසිඳන ගතිය වෙනවා. මේක අනිත් එක හුඟක් වෙලාවට වෙන්නේ යහපත් ගතිගුණ තියෙන සිල් රකින්න අයට. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් අය කාය සංසිඳෙන්නේ නැහැ. හරිද? මොකද ප්‍රමෝදය උපදින්නේ නැහනේ. හොඳ අයට ප්‍රමෝදය උපදිනකොට කාය සංසිඳෙනවා. කාය සංසිඳෙනවා කාය නොදැනී යනවා. කාය නොදැනී යන මට්ටමට එනකොට එයාට ඒක බොහොම සැපයි. මුලදී වෙන්නේ හුඟක් වෙලාවට ඇත්ත දැනගෙන හිටියේ නැත්නම් ඕකේ ඕකේ ඉන්න සමහර අවුරුදු 10 15 මේක ඉන්නවා. ඒ කියන්නේ ආනාපානය කරනවා කියලා කාය සංසිඳීගෙන ඔහේ ඉන්නවා. හරිද? ඒක සැපයි. එයා හිතනවා අන්තිමට අහලා බලපුවා ඉතින් මොකද දැන් උනේ ඕකේ? හේතියයි ඉතින් එච්චරයි. හරිද? කාය සංසිඳුණා හිටියා. එතනින් එහාට වර්ධනයක් උනේ නැහැ. ඉතින් ඒ ඒ ඒ කාය පස්සද්ධිය භාවනාව නෙවෙයි. ඒකත් අර වගේමයි. ඒක අවශ්‍ය දෙයක්. නමුත් ඒක නෙවෙයි භාවනාව කියන්නේ. ඒකට ඇලුනොත් එතනින් එහාට යන්න බෑ. කය සංසිඳෙනවා නම් කය සංසිඳුණු දෙන් කය සංසිඳෙන්නේ යම් කිසි සමාධියකට එනකොට හැබැයි තමන්ගේ භාවනා අරමුණ එක දිගට අරගෙන යන්න ඒක සම්මා සමාධිය කියන්න බෑ කය සංසිඳීම විතරක් සමාධියකට බොහොම ළඟයි. නමුත් අපි හොඳට කැමති නාට්‍යයක් වගේ බලන් ඉද්දිත් සමහරවිට කකුල හිරිවැටලා දන්නෙත් නෑ නේද? ඒ කියන්නේ කය නොදැනීමක් තියෙනවා නේද? නේද? ඊළඟ සංගීතය වගේ කරන අයට නේද? ඒ අය තමන්ගේ ශරීරය ගැන අදහසක් නෑ. මේකට සමවැදිලා ඉන්නේ. එතකොට ඒ වගේ ඒවා සම්මා සමාධිය නෙවෙයි කුසල නිමිත්තක නෙවෙයි ඒක අකුසලයකින් අකුසලයක් යටවීම එතකොට එක අකුසලයක මේ පෘතුගීසි වල රන්දේසි ගන්නවා වගේ. මේ ඉතින් ඒ මේ කය සංසිඳීම කියන එක පැහැදිලි මේ කය නොදැනී යෑම සමාධියට බරයි. හැබැයි අපි හැම වෙලෙම සමාධියද කියලා බලාගන්නේ කොහොමද? අර අර්ථ දැක්වීම මතකම තියාගන්න ඕන අර්ථ දැක්වීම. කුසල සිතේ ඒකාග්‍රභාවය. කුසල සිතේ ඒකාග්‍රභාවය කුසල සිතක වර්ධනයයි භාවනාව කියන්නේ ඒක ඒකාග්‍රභාවය සමාධිය කියලා කියන්නේ. එතනම පරීක්ෂා කරන්න සමාධිය කියන්නේ ඒකමයි. ආය වෙන මොකක්වත් සමාධියද සමාධියද කියලා හදන්න එපා. ආය සමහරට හරි වැඩක් වෙනවා. ඒකත් මෙතෙන්දිම කියලා ඉන්න. මේ දැන් මෙහෙම භාවනා කරගෙන යනකොට හිත එක ගිවිගෙන යනකොට මේ ඔළුවේ හරි කොහේ හරි තැනක යම් පොඩි දැනීමකට හිත යනවා. කය ඔය කය සංසිඳීගෙන යනකොට ඔක වෙන්නේ. අපි වෙනදාට නොදැනිච්ච තැන් දැනෙන්න පටන් ගන්නවා පොඩ්ඩක්. හරිද? ඒක හුඟක් වෙලාට ඔළුව ආශ්‍රිත වෙන දෙයක්. දැන් මොකද කරන්නේ? එක තැනක් ටිකක් යන්තම් කොහේ හරි දැනෙනවා නේ ඇතුලේ වගේ නොදැනෙනවා නොදැනෙනවා වගේ. එතෙන්ටම හිත යොමු කරනවා ඊට පස්සේ. ඒකත් එක්ක හිත එකඟ වෙනවා ඉක්මනට. හරිද? එකඟ වෙන්නේ භාවනා අරමුණේ නෙවෙයි මෙන්න මේ දැනීම. හරි? කොහොමද දැනීමකයි හිත එකඟ වෙන්නේ. ඒක ගණ්ඩ සමහර අය කරන්නේ ඒක ටිකක් පුරුදු වුණාට පස්සේ චුට්ටක් කළා භාවනා කළා ඇස් උඩට තද කරලා දැනීමක් ගන්නවා. හරි? සමහර කට්ටිය චුට්ටක් වැන්දලා දැනීමක් ගන්නවා. හරි? ඒ වගේ එක එක උපක්‍රම පාවිච්චි කර කර මේ දැනීම ගන්නවා. ඒක එතකොට සමාධියට බාධාවක්. නමුත් හිත එකඟයි, හිත එකඟයි මෙයාලා ඒ තැන්වල හිර වෙනවා. ඉතින් මේක හරියම සම්මුතිලිතව හරියටම තමන්ගේ ඒ භාවනා අරමුණේම යන්න ඕන ඔය අනම්මනම් එකකටවත් හිත යන්න නොදී. ඒවා තිබ්බතෙන් මං කියන්නේ හැම වෙලේම ඒවා මෙහෙ දැනුණා නම් ආ දැනීමනේ මෙහෙ මගේ <laughs> මගේ අරමුණට එන්න. ඒකත් එක්ක ආ ආම්දුරුකම මේ දැනෙන එක හොඳ නෑ. ඒක අයින් කරන්න කිව්වොත් මොකද වෙන්නේ? තවත් අමාරු වෙනවා. උදාහරණයක් ආනාපාන සති භාවනා කරද්දී අපි කියනවා හිතලා හුස්ම ගන්න බෑ. ඉතින් විශේෂයෙන් පොඩි කට්ටියද ලොකු කට්ටියත් එහෙම තමයි. නේද? ඔක්කොමලා ලොකු පොඩිනේ අපි ඔක්කොමලා. නේද? ඉතින් මොකද කරන්නේ? හුස්ම ගන්න හිතලා හුස්ම ගන්න එපා කිව්ව ගමන් මොන ආනාපානය කරනකොට දැන් අවධානය යොමු කරන්නේ. දැන් තේරෙන්නම හිතලා හුස්ම ගන්නවා කියලා. සමහර අය ඉන්නවා ලොකු උත්සාහයක් ගන්නවා මේක හිතන්නේ නැතුව ගන්න. කරන්න බෑ. ඉතින් මගෙන් ඇවිල්ලා අහනවා දැන් මේක කරන්න බෑ මට ආනාපානය නම් හරියන්නේ නැහැ. මොකද මේ හිතලමයි ගැනෙන්නේ. මම කියනවා හිතලා ගන්නවා නම් ගන්න අරින්න. අපිට බුදුහාමුදුරෝ දේශනා කරේ හිතලා ගන්න එපා කියලා නේ සිහියෙන් ඉන්න කියලා. ආයෙත් හිතලා ගන්නවා නම් සිහියෙන් ඉන්නේ. ඔන්නේ තියෙන දරින්න. දැන් මොකද වෙන්නේ? දැන් අරක ගැන අර ගැටීමක් නැහැනේ. ඒකින් දත් ටික වෙලාවකින්ම අමතක වෙලා යනවා. ටික වෙලාවකින්ම අන්න අතහැරෙනවා. හරිද? මේවත් එක්ක එල්බගෙන මේවත් එක්ක මාරාන්තික විප්ලවයක් කරන්න ගියාම තමයි නේද අපේ කොහේ හරි දැනීමක් එක්ක ආලෝකයක් එක්ක විප්ලව පටන් ගන්න එපා. ඒවා අයින් කරන්න දඟලන්නෙත් නෑ. ඒවා තියාගන්න ඕනෙත් නෑ. තිබ්බත් එකයි නැතත් එකයි. ඒවා නෙවෙයි භාවනාව කියලා ඉස්සරහට ගියාම ওই ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳ ගන්න පුළුවන්. පැහැදිලි ස්වාමීන් වහන්සේ භාවනාව ප්‍රගුණ කරද්දී ඔබ මුලාවට පත්වන තැන් ගැනත් ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුවත් යොමු වෙන්නේ මේ කය නොදැනී යාම පිළිබඳව ඒ ආශ්‍රිත ගැටලුවක්. මෙන්න මේ ආකාරයෙන් තමයි ගැටලුව සඳහන් වෙන්නේ. භාවනා කරද්දී කය නොදැනී යයි. බොහෝ වේලාවක් සිටිය හැක. නිින්ද යාමක්ද නැත. විශේෂ සුවයකුත් නැත. මෙය කුමන தත්වයක්ද? වරදක් නම් එයට පිළියමක් තිබේද? යනුවෙන් අපිට ගැටලුවක් යොමු වෙනවා ස්වාමීන් වහන්සේ. ඇත්තටම මට මතක් වුණා මේ අපේ මේ වැඩසටහන අපි ওই විදිහටමයි අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නේද පටන් ගද්දි. අද අපිට ලැබෙන සතියේ ඉඳලා මේ වාසනාව තියෙනවා කියලයි අපේ මේ බ්‍රහස්පතින්ද ධර්ම සාකච්ඡාව අපි සූදානම් වුණේ මේ සජීවී සජීවීව කෙසේවත් හැමෝගෙම ප්‍රශ්න ටිකට උත්තර ටිකක් දෙන්න. නමුත් අපි මේ අපි මේ විදිහට බෞද්ධ මාධ්‍ය ජාලය ඒ නිරදාර පිරිස එකතු වෙලා වැඩසටහන හදද්දී අපිට ගැටලුවක් ආවා ඒ වෙනකොට නිවන් මාර්ග දේශනාවලට දායකත්ව බාර අරන් ඉවරයි. ඒ දින වෙනස් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒක තමයි මේ සාකච්ඡාව මේ දක්වා ආවේ. මම හිතනවා දැන් අද මේ තියෙන ගැටලු විසඳන විදිහටම ඉදිරියේ ඉදිරි සතිවලදී ඒ සතියේ සාකච්ඡා කරන දේ තුලින් අපි ලබා දෙන අංකවලට නැත්නම් වයිබර් WhatsApp වගේ දේවල් වලට කෙටි පණිවිඩ වලින් හරි එවන ප්‍රශ්න ටික ට අපිට එදා දවසේම ඒ සතියේම සමුදාය ඉඳන් බදාදා වෙනකන් ආපු ගැටලු ටිකට බ්‍රහස්පතින්ද උත්තර දෙන්න අවස්ථාවක් තියෙනවා උදෑසන. ඒතකොට ගොඩක්ම සමීපව මේ අපිට යම් කාරණයක් වර්ධනය කරලා යන්න පුළුවන්. දැන් මේ අද ඊට බොහෝ සමාන තත්ත්වයක් තියෙනවා. ඒක බොහොම වටිනවා. ඉතින් හැමෝටම සජීව සම්බන්ධ වෙන්න පුළුවන්කම සජීව කියන්නේ ඒ වෙලාවේ දුරකථන අමතුන්නා නෙවෙයි. කලින් දිනේවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි ගැටලුවට ආපහු යන් මේකත් මේ මේ මේක හඳුනාගත්ත තත්ත්වයක්. ඕක ගැන ධර්ම විග්‍රහයක් තියෙනවා කියන තත්ත්වය ගැන. ඔක සිද්ධ වෙන හැටිත් අපි කතා කරමු. ඕකට කියනවා සිත භවාංගගත වෙනවා කියලා. හරි? ඇත්තටම නිින්ද ගිහිලා නැහැ. හරි? හැබැයි භාවනාවෙත් නැහැ. හොඳටම දන්නවා මේ කරන කෙනා මන් නිදිලා නැහැ. හරිද? මම හිටියා. හැබැයි කාලේ ගොඩක් ගිහින්. පැයක් දෙකක් තුනක් ගිහිල්ලා හැබැයි අර ඊට කලින් චුට්ටක් හරි අත්දැකලා තියෙන චිත්ත සමාධියක් හොඳට වැඩනහම ලොකු සතුටක් එනවා. ඒ සතුටක් නැහැ. අවබෝධයකුත් නැහැ. හැබැයි ඉඳලා. බුදි නෑ කියන්නේ හොඳටම දන්නවා. හැබැයි නිදිලා නැත්තේත් නැහැ. මොනවා වුණාද කියලා හොයාගන්න බෑ. මොකක්ද මේ தত্ত্বය කියලා බලන්න. මෙයා හොඳ කෙනෙක්. මෙයාට ඉස්සරහට යන්න පුළුවන් කෙනෙක් නේ. භාවනාවක් අරගෙන භාවනා කමටහනක යම් සිතුවිල්ලක් උපදවාගෙන භාවනා නිමිත්තක් උපදවාගෙන දිගටම කරගෙන යනවා දැන්. ඉස්සෙල්ලාම බාධා වෙන්නේ කාමච්ඡන්ද ආදියෙන් බාධා වෙලා හුඟක් වෙලාවට මේක කැඩෙන තීන මිද්දෙන් කරනවා කාමච්ඡන්දෙන් කරනවා තීන මිද්දයත් පහු කරගෙන ගියොත් හරිද දැන් මෙයා භාවනා අරමුණේ හොඳට ඉන්නවා දැන් තව ඉස්සරහට යනකොට මොකද වෙන්නේ ඉන්ද්‍රියන් වලින් අරමුණු දැන් මේවා අඩු වෙනවා මනසින් ගන්න අරමුණ විතරයි ශබ්ද ඇහෙන්නේ නැහැ කය දැනෙනවා අඩු වෙගෙන යනවා හරි ගන්ධ සුවඳ දැනෙනවා නම් ඒව අඩු වෙගෙන යනවා කය දැනීම අඩු වෙනවා ඒවා ඔයගෙන දැන් ඉන්ද්‍රියන් වලින් අරමුණු ගන්න එක අඩු වෙනවා. හරියට තද නිින්දකක් තියෙන හැම ඉන්දියානු වලින් අරමුණු ගන්නෙ නෑ සිත. හරියට ඒ තද නිින්දක වගේ. හැබැයි දැන් මෙයාගේ මනෝ අරමුණ තියෙනවානේ. මේ මනසින් අරගෙන යන මේ භාවනා අරමුණේ ප්‍රබලත්වයේ හින්දා තමයි ඉන්දියානු වලින් අරමුණු ගන්න එක නැවතුනේ. දැන් මේක ඉස්සරහට ගියා නම් වෙන්නේ එක දිගට මේ භාවනා අරමුණේ මේ හිත රැඳෙන එක. හරියට දැන් අපි කියමුකෝ කට්ටියක් මාව තල්ලු කරන් යනවා. හරිද? තල්ලු කරන් යන කට්ටිය ඉන්නවා. එයා තල්ලු කරන් යන්නේ මාව අතනින් මාව ඇදලා ගන්න එක්කෙනෙක් ඉන්නවා. එයා ඇතින් මාව අරයි යන හින්දා තල්ලු කරන් යන කට්ටිය මොකද කරන්නේ? එයා මාව අල්ලගත්ත ගමන් තල්ලු අතරින් දැන් අරයා ඇදගෙන යනවා කියලා දන්නවා. ඇදගෙන යන එක්කෙනාගේ ශක්තිය ටිකක් දුර ගිහලා නැති වුණොත් එහෙන මොකද වෙන්නේ? මාව එකතන හිටිනවා. හරි අන්න ඒ වගේ මේ ඇහැ කරනාසය දිය ශරීරයෙන් තල්ලු කරන් ආවම ආව භාවනා අරමුණු මම ප්‍රබල කරගත්තාම අර තල්ලු කරන ඒවා නැති වුණා දැන් භාවනා අරමුණේ මම යනවා මෙහෙම ඉස්සරහට භාවනා අරමුණේ යනවා දැන් ඇහැ ගන්න ආසය අනිත් අනිත් ඉන්ද්‍රියන් වලින් අරමුණු ගැනීමක් වෙන්නේ නැහැ. හරියට මේ නැවතීගෙන එන වෙලාවක් ඒ ඒ වෙලාවේ මොකද වෙන්නේ? භාවනා අරමුණ පිඳිනවා. දැන් බලන්න ඉන්ද්‍රියන් වලින් අරමුණු ගැනීමක් නැත. මං ඉපදිච්ච ගමන් මොකද උනේ? ප්‍රතිසන්දි විඥානය හටගත්තා. දැන් ඉන්ද්‍රියන් නැහැ නේද? ආයේ ඒ හිතමයි ආයේ හිතමයි කවද වෙනකන්ද සලායතන පහළ වෙන තුරු අර සිතම නැවත නැවත එනවා. ආන් ඒ ප්‍රතිසන්දි විඥානයේ ප්‍රතිසන්දි සිත නැවත නැවත නැවත නැවත හට ගැනීම වැඩපිළිවෙලට කියන භවාංගය කියලා. ඉන්ද්‍රියන් වලට එන අරමුණු ඔස්සේ වෙන්නේ භවාංග චලනයක්. භවාංගය කැඩෙනවා. හරිද? දැන් මේ භාවනාවේදී මට මොකද උනේ? ඒ වගේම දෙයක් උනේ. ඇත්තට භවාංගයට මේ වැටෙන්නේ. අර ඉන්ද්‍රියන් වලින් අරමුණු ඔක්කොම ගන්න එක නැවතුණා. ඉස්සෙල්ලාම ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවායින් ගන්න එක නැවතුණා. ඊළඟට මනසෙන් ගන්න එක නැවතුණා මනේන්ද්‍රියෙන් දැන් මොකද වෙන්නේ හිත භවංගගත වෙනවා භවංගය කියන එක මෙන්න මෙහෙම එකක් මේ අපි හවොත් අපේ යසිත් මහත්තයාම අමාරු දාමු අපි මේ මේ මෙතන තියෙන ඔක්කොම අපිට පේනවා හරිද ඔක්කොම පේන විදිහට හදලා තිබ්බට කොහොම හරි කරලා අපිට මේ ඔක්කොම බලන්න පුළුවන් අපේ ඇහෙන් අපිට බලන්න බැරි දෙයක් තියෙනවා ඒ තමයි ඇහැ. ඇහෙන් ඇහැ දකින්න බෑ. නේද? මම බේරගත්තා. නේද? ඇහෙන් ඇහැ දකින්න බෑ වගේ භවාංග හිතේ ස්වභාවය හිත දැනෙන්නේ නැහැ. හරි? හිතට දැනෙන්නේ නැහැ ඒක රාග දේශ රාග දේශ මොහොත කියලා දැනෙන්නේ නැහැ. පිහියෙන් පිහිය කපන්න බෑ වගේ කියලා උදාහරණ තියෙන්නේ. ඒ සිතට භවාංග හිත දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැති හින්දා මොකද වෙන්නේ? මම මං මට මොකද්ද වෙන්නේ කියලා හොයාගන්න බෑ. තද නිින්ද ඉන්නකොට වගේ. හරිද? අධික තද බල නිින්දක ඉන්නකොට ඒ වගේ අන්න ඒ වගේ තත්ත්වයක් තමයි භාවනාවේදී ඇති වෙන්නේ. ඉතින් වර්ධනයක් නැහැ. හානියකුත් නැහැ. හරි. මේතකොට මේ දැන් ඔය ටික ඔක්කොම විස්තර කරලා දැන් මේකට මොකද කරන්න කියලා කිව්වේ නැත්නම් හරියන්නේ නැහැ. අපිට හොඳට තේරුණා අඩුපාඩුව කරේ කවුද? ඇදගෙන ගිය කෙනා. ඒ කියන්නේ මගේ අරමුණ අදිෂ්ඨානය මදි. හරි? මෙයා තීන මිද්දයත් කඩාගෙන ඉස්සරහට ආවා. පංච නීවරණ කඩාගෙන ඉස්සරහට ආවා. නමුත් සම්පූර්ණයෙන් මේක යට වෙන්න ඉස්සෙල්ලා මෙයාගේ භාවනා අරමුණ වෙනස් වුණා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? කරන එක නේද? දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕනේ. භාවනා අරමුණේ මම ඉන්නවමයි ඉන්නවමයි ඉන්නවමයි කියලා දැඩි අදිෂ්ඨානයක් අරගෙන ඒ අරමුණ අදිෂ්ඨාන කරගෙන තදින් නැවත කරගෙන කරගෙන කරගෙන යනකොට මොකද වෙන්නේ අර தත්ත්වයටපත් වෙන්න තු යන්න පුළුවන්. ඉතින් එතෙන්ට වැඩිපුර වාරයක් ගිය අය හරිද? මහ පොළොවේ කාණුවක් කැපිලා තිබුණා නම් අපි කොච්චර පස් දාලා වැහුවත් ඉක්මනටම වතුර පාර යනකොට ඕකේ හාරගෙන යනවා. නේද? ගිය පැත්තටම යන ගතිය තියෙනවා මොනවා මොනවා කරත්. ඉතින් හරි අමාරුවෙන් පුරුදු කරන්න ඕන වෙන පැත්තකට යන්න. ඒ ගොඩ බවාංග වෙන්න පුරුදු වෙච්ච කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය වැඩේ හිත කොහොම හරි ඔතෙන්ටම යන්න හදන්නේ. ඔතෙන්ටම යන්න හදන්නේ. නේද? ඒකෙන් ලොකු වර්ධනයක් නැහැ. හානියක් නැහැ. නමුත් වර්ධනය කරගන්න බෑ. මොන භාවනාව කරත් එතෙන්ට යනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි ඒකින්ද දැඩි අදිෂ්ඨානයක් අරගෙන සමහර වෙලාවට මම කියනවා එහෙම අයට ඇස් අර අරින්න මේක වීගෙන එනවා කියලා තේරෙනකොට ඇස් අරින්න භාවනාව කඩන්න කඩලා ආයෙ පටන් ගන්න තව චුට්ටක් හරි යනවා කියලා හිතාගෙන හරියට අවදියෙන් ඉන්න මට මේ වැඩේ වීගෙන එනවාද කියලා හරියට මේ එතන අල්ලගත්තොත් පුළුවන් ඉස්සරහට කරගන්න. ඉතින් ගොඩක් සිහියෙන් මේක නොවිය යුතුයි කියන සිහියෙන් ඉස්සරහට පටන් ගන්න. මම හිතන්නේ අහගෙන ඉන්න අයගෙන් අපේ විශේෂයෙන් අපේ වයසක ටිකක් වයෝවෘද්ධ අපේ මව්වරු පියවරු ඉන්නවා මේ වැඩි දෙනෙක් ওই තත්ත්වයේ ඉන්නවා මොකද එයාලා ලොකු වමනාවක් තිබ්බා මග පෙන්වීම අඩු හින්දා තනියම ගිහිල්ලා මේ වගේ තැන්වල හිර වෙලා ගොඩ වෙලා ඉන්න අය ඉන්නවා ඉතින් ඔකොටම මම කියන්නේ අහලා තියෙනවා මගෙන් ගොඩ දෙනෙක් මේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේක තනියම විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් හරියට උපදේශ තියෙනවා නම් මේක කරන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ අපේ ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව අපි සෑම දිනකම මේ සදැහැති පිරිසකට ගෙනෙන්නේ සෑම දිනකම උදෑසන 8ට බෞද්ධ රූප වාහිනියෙන්. ඉතින් බෞද්ධ රූප වාහිනිය නරඹන ප්‍රේක්ෂකයන් යොමු කර ගැටළු වගේම අපේ බෞද්ධ ගුවන්විදුලියේ මේ දේශනා මාලාව ප්‍රචාරය වෙනවා. සෑම දිනකම රාත්‍රී 10ට. ඉතින් බෞද්ධ ගුවන්විදුලියෙන් නුත් බොහෝ දෙනා මේ දේශනා මාලාව ශ්‍රවණය කරන රාත්‍රී කාලේ. ඉතින් මේ බෞද්ධ ගුවන්විදුලිය ශ්‍රවණය කරන අපේ ශ්‍රාවකයනුත් අපි ඒ සියලු දෙනාට සිහිපත් කරනවා. අන්න ඔබට දැන් අවස්ථාව තිබෙනවා ඉදිරියේදී අපේ ස්වාමින් වහන්සේගෙන් ඒ සතියේ සාකච්ඡා කරන මාතෘකාවට අදාළව ඔබට ඒවා ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීමේදී මතුවුණු ගැටලු ස්වාමින් වහන්සේට යොමු කරලා ඒවාට විසඳුම් ලබා ගන්නට මේ බ්‍රහස්පතින්දා දවසේ පැවැත්වෙන ධර්ම සාකච්ඡාවෙන් විසඳුම් ලබා ගන්නට අවස්ථාව තිබෙනවා. ඒකත් එක්ක මම පොඩි ගන්නවක් මතක් කරන්න මේ මේක මම ඔයිට කලිනුත් එක සරව මතක් කරා දැනට කොහොමද දන්නේ නැහැ මේක මම හිතන්නේ මේ මාධ්‍ය ජාලයෙන් මේක මතක් කරන්නේ නැහැ මේ මේක වෙච්ච දෙයක් මම මේ කියන්නේ ඒ කියන්නේ අද මේ මැදිරියට ඇවිල්ලා මේ දායකත්වයේ දරන අය දරන්නේ මේ රූපවාහිනී සාකච්ඡාවට එතකොට නිවන් මාර්ග දේශනා මාලාවේදී මේක තිබුණේ සති දෙක තුනක් පහුවෙලා තමයි ගුවන් විදුලි ධර්ම දේශනාව යන්නේ. නමුත් දැන් මාධ්‍ය ජාලය මේක ගැන බොහෝ සත්භාවයෙන් දැන් අද දවසේම අද දැන් උදේ මේ 8ට විකාශනය වෙනක අද රාත්‍රී 10ට විකාශනය කරනවා ගුවන්විදුලිය. නමුත් ඒ සඳහා ගුවන් කාලයක් යනවා ඒ සඳහා වෙනත් දෙයක් යොදලා යොදලා දායකත්වයක් අරගෙන කරන්න පුළුවන් හැම දෙයක්ම අයින් කරලා මේක කරන්නේ. ඉතින් ඒකට නමුත් දායකත්වයන් කියන ඒවා පිළිබඳව වැඩි මේ උනන්දුවක් අපේ අත්ංගයේ පිළිබඳ නැති බවක් තියෙනවා. මේකෙදී ලොකු ලාභයක්ත් තියෙනවා ලොකු පිනක් කරගන්න. මම ඒක නැවත නැවත මතක් කරන්නේ මේක හැදෙන එක හරි වටිනවා කියලා මට හිතෙනවා පෞද්ගලිකව මගේ ලාභය කියලා නෙවෙයි මේ කියන්නේ ආයතනයේ වශයෙන් අපිට දක්වන අනුග්‍රහය පිළිබඳ අපි දන්නාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ඒ අනුග්‍රහයත් එක්ක එදා ඉඳන් මේ වෙනකම්ම මගේ මේ වැඩ කටයුතු වලට දක්වන අනුග්‍රහයට මම කෘතගුණ දැක්විය යුතුව තියෙනවා ඒ පිළිබඳව මම බොහොම සන්තෝෂයෙන් ඉන්නවා මේ අපිට යම් දෙයක් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙන. يعني ඒකින්දම මම මේ කල්පනා කරේ මේ ගැන නැවත මතක් කරන්න ඕනේ කියලා. ගුවන්විදුලි ධර්මදේශනාව සඳහා දායකත්වයන් ගන්න පුළුවන්කම තියෙනවා මැදිරියට එන්නේ නැතුව ආයතනට එන්නේ නැතුව තමන්ට පිනක් කරගන්න අවස්ථාවක් තියෙනවා ඒ සඳහා විමසලා බලන්න බෞද්ධ මාධ්‍යාලයෙන් පරිගත කිරීම වලට එන්නේ නැතුව ඊට වැඩිය මම හිතන්නේ අඩු මුදලකින් ඒක කරගන්න පුළුවන්කම තියෙනවා නමුත් ඒ ධර්ම දාණය අඩුවක් නෑ ආවේ නෑ කියලා. මොකද ගුවන් මේකෙම ගුවන් විදුලි සාකච්ඡාව ඒකට දායකත්වයේ දරන්න පුළුවන්කම තියෙන එක තියෙනවා කියන එක මම මතක් කරන්න ඕනේ කියලා කීපවතාවක්ම හිතුවා. ස්වාමීන් වහන්සේ ශිරපත් කළ ආකාරයට බෞද්ධ රූපවාහිනියෙන් මේ වැඩසටහන් මාලාව නරඹන බොහෝ දෙනා අපෙන් විමසා සිටියා මේ ගුවන්විදුලියේ මේ දේශනා මාලාව ප්‍රචාරය වන් වීම පිළිබඳව ඉතින් වෙනත් වැඩසටහනක් ප්‍රචාරය කරන්නට අනුග්‍රාහකත්ව සහිතව වෙනත් වැඩසටහන ප්‍රචාරය කරන්නට ඉඩකඩ තිබියදී අපි අපේ ශ්‍රද්ධැති ශ්‍රාවක ප්‍රේක්ෂක සිරු දෙනාගේ හිතසුව පිණිස රාත්‍රී 10ට බොහෝ දෙනා නිවෙස් වලට වෙලා තමන්ගේ වැඩ කටයුතු නිම කරලා සිටින වෙලාවක් ස්වාමීන් වහන්සේ රාත්‍රී 10ට ඉතින් රාත්‍රී 10ට නිෂ්කලංකව නිවාඩුපාඩුවේ මේ දේශනා මාලාව ශ්‍රවණය කරන්න අපි අවස්ථාව ලබා දී තිබෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මටත් මගේ අරුණු කාරණාව සිහිපත් කළා. සත්‍යහත් ඔබට පුළුවන්කම තිබෙනවා ඒ ධර්ම දානමේ පින්කමටත් ඔබගේ දායකත්වය ලබා දෙන්න සෑම දිනකම දැන් උදෑසන විකාශය වන රූපවාහිනී විකාශය වන දේශනාව එදිනම රාත්‍රී 10ට බෞද්ධයක් ගුවන්විදුලියෙනුත් ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ පිළිබඳව ශ්‍රීපත් කරමින් තවත් ගැටලුවක් වෙතයි මේ අවධානය යොමු කරන්නේ. මේ ගැටලුව අපිට යොමු කර තිබෙනවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ ආකාරයට. මම මේ ගැටලුව යොමු වී ඇති ආකාරයෙන් ඔබ වහන්සේගෙන් විමසන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා කොපමණ කීවත් දරුවන් මේ මාර්ගයට විශේෂයෙන්ම භාවනාවට යොමු කර ගැනීම ප්‍රායෝගිකව ඊටාම අපහසු වෙලා තියෙනවා විසඳුමක් තිබේද කියලා අපෙන් අහලවලා දෙනවා චෝදනා සෝකෙන් වගේ කියලා තිබෙනවද <laughs> කොච්චර කිව්වත් හරියන්නේ නැහැ කියලා නෑ මම කියන දෙයක් තියෙන එකක් තමයි මේ දරුවන් ගැන තියෙන අධිආරක්ෂිත හැඟීම ඒ කියන්නේ දරුවෙක් දැන් මගේ මට ගොඩක් කට්ටිය ආවිලා කියලා තියෙනවා අම්ඳුනේ මගේ දරුවන්ට අවුරුදු 13යි 14යි මේ කට්ටිය සංවර නෑ මේ කට්ටිය දඟ කරනවා මේ කට්ටිය ඉතින් මං කියන්නේ දෙයි හාමුදුරුවනේ දඟ කරේ නැත්නම් ඔයා බෙහෙත් ගන්න යන්න දරුවට දරුවට දඟ කරන්න දෙන්න දඟ කරන්නේ නැති දරුවෝ හරියන්නේ නෑ නේද දරුවෝ දඟ කරන්න ඕන දඟ කරනවා කියන්නේ නටන්න ඕන නලියන්න ඕනේ දඟලන්න ඕනේ නේද අස්සයන්ට දඟලන්න එපා කොට හරියනවද අලින්ට දඟලන්න එපා කොට හරියනවද දරුවන්ටත් එහෙමයි අලියන්ට ළමයින්ට අලියන්ට ළමයින්ට ඉතින් ඒ වගේ තමයි ඒක ස්වභාවය. ඉස්සෙල්ලා ඒ ස්වභාවය තේරුම් ගන්න ළමයාව මේ හිර කරලා, තද කරලා, නේද හිමීන් ඇවිදින කෙනෙක් කරලා තිබීම ප්‍රායෝගික නැහැ. ඔන්න ඔය ප්‍රායෝගිකත්වය තමයි කතා කරන්නේ හුඟක් වෙලාවට. ඒකෙන්ද ඒකට ළමයාට ඉඩ දෙන්න සම්පූර්ණයෙන්ම. නමුත් හැබැයි අවුරුදු 13ක් 14ක් යනකොට මේ ළමයාට 13 14 තේරෙන වයස එනකොට එයාට එන ගැටලුවක් තියෙනවා. අන්න ඒ ගැටලුවෙන් එයා පීඩාවට විඳින තැන් තියෙනවා. පීඩාව විඳින තැන් තියෙනවා. එකක් තමයි පාඩම් මතක හිටින්නේ නැති ඒවා. විශේෂයෙන් ඒක ඒ ළමයින්ට හොඳට දැනෙනවා. අද පන්ති ඉන්න අනිත් ළමයිත් එක්ක එයාට පළවෙනිවෙන් රුවමනාව තියෙනවා. ඊළඟට එයාට හොඳ ළමයෙක් කියලා ප්‍රශංසා ලබා ගන්න උනන තියෙනවා කටපාඩම් කර ගන්න උනනවා තියෙනවා ඒ වගේ දේවල් බැරුව එයා එයාට පොඩා හිතන තැන් තියෙනවා මම හැම වෙලෙම කියන්නේ අපේ තරුණ පරම්පරාවට දරුවන්ට වැඩිහිටි යෞවන පිරිසක් ඉන්නවා ඒ අයට පැහැදිලිවම තියෙන ප්‍රශ්න වර්ගයක් තියෙනවා අන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ ධර්මයෙන් ලබා දෙන්න දක්ෂ වෙන්න. නැති ප්‍රශ්නයක්. එයාට තාම නිවන් දැකීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ මේ දරුවට. එයාට පැය ගණන් භාවනා කරන්න හැටි කියලා දෙන්න ඕනේ නැහැ. හරිද? නමුත් එයාගේ අරමුණට යන්න සහ එයාට ඇති වෙන පැහැදිලි පීඩිත දේවල් තියෙනවා. අන්න ඒ ඒවා හොඳට අඳුනගෙන අන්න ඒකට ධර්මය ලෑස්ති කරලා දෙන්න ධර්මය තුලින් ඒ විසඳුම ලෑස්ති කරලා දෙන්න උදාහරණයක් කිව්වොත් අර වගේ දේවල් වලට ඔප්පු කරලා පෙන්නලා පෙන්නන්න ළමයින්ට මේ මේ බලන්න මෙන්න මේක කරන්න පුතේ ඔයාලට මතක ශක්තිය වැඩි වෙනවා මෙන්න බලන්න කියලා එයාට ඒක අර මම දැන් කිව්වර මම ඔයිට කලින් පොඩ්ඩක් මතක් කරා මේ අර එක අරමුණක ඉන්න පුළුවන් කොච්චර වෙලාවක්ද කියලා මනින්ද කියලා මම දරුවන්ට ළමා වැඩසටහනේදී කියලා තියෙනවා. ඉතින් මේ ළමයි මම කියන්නේ මේසේ පාඩම් කරන්න ගන්න පාඩම් කරනකොට ඔයා පොඩි ඒක පොඩි ගේම් එකක් වගේ කරන්න. අන්න එහෙම ළමයින්ට ඒක අපි අපි මේවා ළමයින්ට ගැළපෙන විදිහට ගැළපෙන භාෂාවෙන් ගැළපෙන ක්‍රමවේදයකට ළමයින්ට තුලට මේක යවන්න ඕනේ. ඉතින් එයාට ඔයා ඔයත් එක්ක තරඟ කරන කෙනෙක් ඉන්නවා. කොහෙද? ඇතුලේ. හරි ඔයා මොනවා කරන්න ගියත් ඔයාට ප්‍රතිවිරුද්ධව එයා වැඩ කරනවා. අන්න එයාත් එක්ක තමයි ඔයාගේ ෆයිට් එක තියෙන්නේ. එයාත් එක්ක තමයි ඔයාගේ ගේම් එක තියෙන්නේ. ළමයින් භාෂාවෙන් කියන්නේ. හරිද? ඔන්න බලන්න ඔයා ගෙලින් ඔයා ඔයා ශරීරය හොල්ලන්න නැතුව ඉන්නවා කියලා තීරණය ගත්තොත් එයා ඉන්න දෙන්නේ නැහැ ඔයාට. හරිද? ඔහොම තමයි ළමයින් අපි ආනාපාන සතියට යොමු කරන්නේ. හරි. එතකොට අහෙල්ලෙන්නේ නැතුව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලමු කියලා බලනකොට අරයා දෙන්නේ නැහැ. ආ දැන් මෙයා ඉන්නවා තරඟෙට. හරි ඊට පස්සේ කියනවා ඔයා ඒත් එක්ක බලන්න කොච්චර වෙලා ඉන්නවද බලන්න ඔයාටම පුළුවන්. හුස්ම ටිකක් ගනින්න ඔකත් එක්කම. හරිද? ඒතර හුස්ම කීයක් ගහින්න පුළුවන් වුණාද ශරීරය හොල්ලන්නේ නැතුව. අන්තිමට බලන්න මේ ළමයා ගිහලා තියෙන්නේ ආස්වාස් ප්‍රාස්වාසයට මේ අවධානයට. එහෙම නැතුව මේ ළමයා අරගෙන කාමචන්දය, ව්‍යාපාදය, තීන මිද්දේ ඔන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ උද්දච්ච කුච්චේ වාට තියෙන්නේ. <laughs> පටන් ගත්තොත් සතිපට්ඨානය කියලා පටන් ගත්තොත් මොකුත් කරන්න බෑ. එහෙනම් ඒ ඒ අයට ගැළපෙන ආකාරයට මේ කාරණාව සිද්ධ කරොත් විසඳුමක් තිබේ. විසඳුමක් තිබේ නෙවෙයි. බුදුන් වහන්සේ වගේම තමයි. රාහුල හාමුදුරන්ට කොහොමද මේ <laughs> නේද අර මේ එළිය තියෙන නේද හොඳ දෙයක් එමතක් කරේ එළිය තියෙන උදක මේ වතුර ටික දැන් එළියට දැම්ම කෝපෙ තිබ්බ පාදෝන එක ලයින් කරා නේද? දැන් ඒක ඉතුරු වෙලාද නැද්ද? නේද? රාහුල හාමුදුරුවෝ කියන එක දැන් අඩු වෙලා. නෝන් දැන දැන බොරු කියනවා නම් ඔබේ ඔබේ යහපත් ජීවිතයත් ඒ විදිහටම නැති වෙනවා. නේද? ඒකින්ද අපි උපක්‍රමශීලී වෙන්න ඒ ඒ මානසිකත්වයන් වලට ධර්මය මේ යොමු ධර්මයට යොමු කරන්න උපක්‍රමශීලීවම මේක කරන්න බැරි වෙන්නේ. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ මා හිතන්නේ මා නිවැරදි මෙහෙම ප්‍රකාශ වල සොයනස ඒ ඒ මානසික මට්ටම් වලට ගැලපෙන ආකාරයට ඒ අප ලබා දිය යුතුයි. මම හිතන්නේ අපි ඒක ලබා දෙන්න අපි ඒක දැනගන්න ප්‍රශ්නශීලී වෙන්න ඕනේ. අපි යම් කිසි ගවේෂණයක් කරලා තියන්න ඕන ධර්මය ගැන. එතකොට තමයි අපිට ඒ ක්‍රමය තේරෙන්නේ. එහෙමයි. මේ කිෂා ගෞතමියට නොමලගේකින් අබ මිටක් ගේන්න කියලා ජීවිතයේ අනිත්‍යතාවයේ සගියල්ලට මේ දේ පොදුයි කියන කාරණාව බුදු පියාණන්හන්සේ පෙන්වව දාලා. ඉතින් මේ වැනි ආකාරයට ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ අපි වැඩිහිටියන් රෂින් විශේෂයෙන් මේ වැඩසටහන නරඹන වැඩිහිටියන් වැඩිහිටිය අපේ දෙමාපියන්ට ගුරුවරුන්ට අපි සිහිපත් කරන්නේ මේ දරුවන්ට යමක් ඔවුන්ගේ සිතට කාවැද්දීමේදී ඒට ඒ ඔවුන්ගේ මානසික මට්ටමට අනුව එය සිදු කරන්නට ඔබ උපක්‍රම උපක්‍රමශීලී විය යුතු වනවා එයයි ස්වාමින් වහන්සේ සිහිපත් කළේ. හොඳයි එහෙනම් අද දවසේදී අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ භාවනාව සහ සමාධිය කියන කාරණාව පිළිබඳව ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබගින් ස්වාමින් වහන්සේට යොමු වුණු ගැටළු මාලාවකට විසඳුම් ලබා දෙන්නට කටයුතු කළේ ඔබට අපි නැවතත් සිහිපත් කරනවා ඔබට අවස්ථාව තිබෙනවා ඉදිරියේදී මේ වැඩසටහන් මාලාවේ ඇසුරෙන් ඔබට මතුවන ගැටළු වලට ස්වාමින් වහන්සේගෙන් විසඳුම ලබා ගන්නට ඒවා ලිපි මාර්ගයෙන් දැනට යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා ඔබට ඉදිරියේදී එය ස්වාමින් වහන්සේ සිහිපත් කළ ආකාරයට නවීන තාක්ෂණයක් සමග වයිබ WhatsApp වැනි තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ පවා අපි විශේෂයෙන්ම පිටරට සිටින අපේ ශ්‍රාවක ප්‍රේක්ෂකයන් සියලු දෙනාට ඒකට යොමු කරන්නටත් අවස්ථාව තිබෙනවා. ඉතින් මේ සිහිපත් කිරීමත් සමගින් අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා අද දවසේදී මේ වැඩසටහන දායකත්වය ලබා දී කටයුතු කළ සදැහැති පිරිසට සෙත් ප්‍රාර්ථනා කර පුණ්‍ය අනුමෝදනා සිදු කරන හැටියට. හොඳයි. අපි සඳහන් කරා වගේම ධර්ණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීම ආරම්භ කරනවා මේ පින්වන්ත පිරිස. ඒ වගේම යූඩි හේමාවති ආච්චිම්මාට මේ පරිලෝ යන්නට යෙදුන ඒ පුණ්‍ය අනුමෝදනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සහභාගී වූ සියලු දෙනාට සහ සියලු සත්වයන්ට ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම, දේශකයන් වහන්සේ අතුළු මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී භාවය, චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා කියන අදහසින් තමන්ගේ නංගොත් කිසිවක් සඳහන් කරන්නේ නැතුව සදහැවත් පිරිසක් කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක වඩා කාලයක් ධර්මය ශ්‍රවණය කරන්න එක මාත්‍රිය වේලාවක් පවා ලබා දීමක් ඉතින් නිවැරදිවම කල්යාණ මිත්‍රයන් විදිහට කටයුතු කරපු මේ පිරිසට අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා මේ පරිලෝකයත් අන්න මේ පින් අනුමෝදන් වේවා මේ හැම දිනාටම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනේ එසේනම් අපි මේ ධර්ම සාකච්ඡාවට සවන් යොමු කරලා ඔබ අප රැස් කරගත් සියලු කුසල් දහම් අපි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අනුමෝදන් කරමු. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් නැවී ඉසනහෙනු පිණිස මේ උතුම් වූ පින්කමත් උන්වහන්සේට එකසේ හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. Thank you.